තේරුවන් සන්නයි. එක්ෂණික සිත එක්ෂණික සිතක උපතත් මරණයක් දකින එක. ප්‍රතිපදාව ආර්ය ප්‍රතිපදාව. ආර්යවරු දකින ආර්යවරු රකින ප්‍රතිපදාව. ආර්ය භූමියට ප්‍රවේශ වෙනවා කියන්නේ ලෝකෝත්තර භූමිය. ඇත්තටම මෙතන තියෙන පරම සත්‍ය. පෘථග්ජන භූමිය කියලා අපි එහෙම කතා කරාට ඒකත් මේ සම්මුතිය තුළ හදාගත්ත දෙයක්. එහෙම අපි දකින්නේ නැහැ. එහෙම මේ සම්මුතිය තුළ සම්මුතිය කියන්නේ අපි හදාගත්ත දෙයක් නේ. අඹ ගහ නුග ගහ එහෙම අපි සම්මුතිය තුර මේ කතා කරන්නේ හදාගත්ත දේවල්. භාෂාව සේරම තියෙන සම්මුතිය ඇතුළේනේ. නමුත් ඇත්තටම මේ ලෝකේ මායාවත් සම්මුතියම නේද? අපි හිතන් ඉන්නවා. අපි ඉතින් හදාගත්ත ලෝකයක අපි ජීවත් වෙනවා. ඒකම නේද මායාව? සම්මුතිය. අපිට දැන් මායාව මායාවක් විදිහට පේන්නේ නැහැ. සිතින් හදාගත්ත මායාව සිතට මැවෙන මායාව අපිට ඇත්ත වෙලා. අපි හිතනවා බාහිර මේ පේන තේරම ඇත්ත කියලා. අපිට පේන්නේ හැම මොහොතෙම විපරිණාම වෙන ලෝකයක හැම මොහොතෙම වෙනස් වෙන ලෝකයක අපි ජීවත් වෙන්නේ අපි ජීවත් වෙන්නේ ස්ථිරයි කියන හැඟීමක් තියෙන ලෝකයක. හැමදේම තියෙනවා. හැමදේම තියෙනවා. ඒකම තමයි ආත්ම දෘෂ්ටිය. සියල්ලම තියෙනවා. එහෙමද? හැමදේම තියෙනවද? ඔබ ඉදිරියේ ඇති සියලුම දේ පවතිනේවද? අපි දකින්නේ නැහැ එහෙම. පවතින කිසිම දෙයක් නැති බවයි අපිට පේන්නේ. හැබැයි සියල්ලම පවතින්නේ නැත්නම් අපිට අපිට තියෙන්නේ බයක්ද දුකක්ද කුතුහලයක්ද මේ සියල්ලම පවතින්නේ ඔය සියල්ලම පවතින්නේ එහෙනම් අපි කොහොමද ඉන්නේ කියලා හිතේ එතන සියල්ලම නැත්නම් අපි කොහොමද ඉන්නේ ඒ උනාට මේ තියෙනවනේ මේ අල්ලන්නේ මේ දැනෙන්නේ. ඇත්තටම ඔබේ අතර දැනෙන තද ගතියක්. කයට දැනෙන්නේ උණුසුම සීතල තද ගතිය. හතර මහ බුදු පට ව්‍යාපෘ තේජෝ. නමුත් ඇත්තටම ඇහැට පේන්නේ වර්ණයක් විතරයි. ඒකේ පාටක්වත් නැහැ. ආලෝකයක් හැඩතලයක්. කරට ඇහෙන්නේ සද්දයක් විතරයි. කපුටගේ සද්ද, හුළඟේ සද්ද, ගහේ සද්ද මේ හැම නමක්ම අපි දාගන්නේ සම්මුතියෙන් හදාගත්ත දෙයක් පෙර මතකයෙන්. ඇත්තටම එහෙම දෙයක් ලෝකේ නැහැ. අපි මායාවක් තුළ සිතුවිල්ලක් තුළ තියෙනවා. සිතුවිලි වලයි සියල්ලම තියෙන්නේ. සිතවිලි වලයි සියල්ලම තියෙනවා කියන්නේ මේ තේරෙන භාෂාවේ හැමෝටම තේරෙන්න ඕන හින්දා. ඇත්තටම මේ කතාව බැලුවොත් ධර්මයේ පරිශීලනය කරන කෙනෙක්ට මේක කියන්න වෙන්නේ. ස්කන්ධය නිසායි සියල්ල. ස්කන්ධානම් පාතිභාව ආයතනම් පටිලාභය අංගුච්ච ජාති. ස්කන්ධය නිසායි සියලු ජාති හැදගෙන තියෙන්නේ. ආයතන ස්කන්ධන ප්‍රතිභව ආයතන ප්‍රතිලාභෝ ආයතන වල අට ගැනීමෙනුයි තියෙන්නේ. ඇත්තම ස්කන්ධය කියන්නේ ආයතනෙමනේ. ඔබට එහෙම ධර්මයේ තුල දැනීමක් තියෙනවද? මේ ස්කන්ධයම තමයි ආයතනයට ගන්න හේතු වෙන්නේ. ස්කන්ධය නැත්තම් ආයතනයක්වත් නැහැ. ආයතන කියන්නේ මේ ස්කන්ධයකටයි. රූපස්කන්ධ. ශබ්ද, ශබ්ද, ගන්ධ, රස, පහස සියල්ලම ස්කන්ධය නිසා හටගන්නේ. වේදනා සංඥා සංකාර විඥාන නිසා විඥානයක් කරගන්න දැන ගැනීමක් කියන්නේ. සියලුම දැන ගැනීම එහෙනම් සිතුවිලි චේතනා සියල්ල ස්කන්ධමයි. ස්කන්ධාරම් පාති බව. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධය කියන්නේ ඒ ස්කන්ධ සූත්‍රය තුළ ඔබ බැලුවොත් ඔබට දකින්න ලැබේ. වේදනා සංඥා සංඛාර විඥාන අහමුච්චති ස්කන්ධා. වේදනා සංඥා සංඛාර විඥාන උපාදාන කර ගැනීමයි. උපාදාන ස්කන්ධා කියන්නේ. අල්ලා ගැනීම. බාහිර දෙයක් තියනවා කියලා ගැනීම. ආයතන දෙයක් හැදීම. දැන් මේ පෙළ ගැන කතා කරනකොට මෙහෙම වුණාට ඇත්තටම මේකේ කතාව ප්‍රායෝගිකව බැලුවොත් අපි අපිට අහුවෙන දැනෙන හැම දෙයක්ම ඒ හැම දෙයක්ම සම්මුති ප්‍රඥප්ති වීම. අපිට શબ્දයක් ඇහුනාම ඒක බාහිරද අපේ හිතේද හැදිලා තියෙන්නේ. අපේ හිතේ හටගත්ත දෙයක්. ඒක බාහිරට ආйти නෑ. අපි බාහිරට පෙන්නනවා අර එන්නේ ඒකෙන් තමයි සද්ද එන්නේ කියලා. ඇත්තටම බාහිර තියෙන දෙයකින් නෙමෙයි සත්‍යය. අපේ හිතේ සද්ද හටගන්නේ. මොකද අපි ඒක බාහිරට ගැට ගන්නලායි තියෙන්නේ. දෙයක් හද දෙයක් කියලා හදාගෙනයි තියෙන්නේ. ප්‍රතිපදාව ආර්ය භූමියට. ආර්ය භූමිය කියන්නේ බාහිර රූපේ දැන් අපි කියනවා රූපේ නාමය කියලා අධ්‍යත්ත බහිද්දා කියලා. එතන දෙයක් තියෙනවා නම් මෙතන මම ඉන්නවා. බාහිර දෙයක් හැදුනොත් ඒ දේ දකින මේ පැත්තේ දෙයක් තියෙනවා. කෙනෙක් ඉන්නවා. ඒතර දෙයක් තිබ්බොත් කෙනෙක් ඉන්නවා. දුටු දෙයක් නැහැ, දුටු කෙනෙක් නැහැ, දුටු බවක් පමණයි කියන එකට අධ්‍යත්ත බහිද්දා කියන දෙපැත්තෙන් මිදුණු තැනයි. දුටු දෙයක් නෑ, දුටු කෙනෙක් නෑ, දුටු බවක් පමණයි කියන්නේ. අන්ත දෙකෙන් මිදුණු තැන මධ්‍යම ප්‍රතිපදාව. මධ්‍යම ප්‍රතිපදාවම තමයි ආර්ය ප්‍රතිපදාව. හැබැයි ඒක ලෝකෝත්තර භූමියේ ලෞකික පෘථග්ජන භූමිය නෙමෙයි. ලෞකික පෘථග්ජන භූමියේ බාහිර දෙයක් හම්බ වෙනවා. හැබැයි ලෝකෝත්තර භූමියේ බාහිර දේවල් හම්බ වෙන්නේ කෙනෙක් හම්බ වෙන්නේ බාහිර පෘථග්ජන භූමියේ බාහිර දෙයක් හම්බ වෙනවා කෙනෙක් හම්බ වෙනවා කෙනෙක් ඉන්නවා. ලෝකෝත්තර භූමිය තුළ කෙනෙක් නැහැ. මේ කතාව බැලු බැලමට ගැඹුරුයි වගේ. නමුත් ඇත්තටම මේක ගැඹුරුත් නැහැ. නමුත් මේක සාමාන්‍ය අපි පුරුදු වෙලා තියෙන පෘ탁ජනීකරණය වුණු සමාජයක් විදිහට අපි දකින්නේ සාමාන්‍ය ස්වභාවය තුළම මිනිසුන් විසින් පුරුදු වෙලා තියෙනම බාහිර දේවල් කෙනෙක් ඉන්න බවයි. ඒ නිසාම දුකක් හටගන්නවා. ඒකට හේතුව තමයි එහෙම දෙයක් නැති බවයි. ඒ සත්‍ය අවබෝධ නැති නිසාමයි දුක තියෙන්නේ. අත්‍තරම සියල්ල හටගන්නේ සිතුවිලි වල, මානසිකාර ස්කන්ධේ. එහෙම කිව්වත් හරි. සබ්බ සංකාර කිව්වත් හරි. සියල්ල සංකාරමයි. සංකාර කියන්නේ සිතුවිලිමයි. අයි සංඥාවට විතර්ක කරනවා කියන්නේ සංඛාර. සිතුවිලි චේතනා කරනවා කියන්නේ. ඒකම තමයි සබ්බ සංඛාර. බාහිර තියනවා කියලා ගත්ත එක. ඇත්තටම අපිට බාහිර දෙයක් හම්බ වෙන්නේ නැහැ. අපි හිතේ හදාගත් උපාදාය රූපයක් අපි ඇසුර කරන්නේ. අපි කිව්වා දරුවේ ප්‍රශ්නකට උත්තර ලියන්නේ ඒ දරුවා හිතේ තියෙන ප්‍රශ්නෙට උත්තර ලියන්නේ කියලා. එහෙනම් ප්‍රශ්නේ ඉතින් හදාගෙනයි උත්තර ලියන්නේ. එන හිතේ තියෙන ප්‍රශ්නටයි උත්තරය. ඒක නිසා එයා හිතේ හරියට හදාගත්තේ නැත්නම් ඒ ලියන උත්තරෙත් වරදිනවා. අපි හිතන බාහිර තියෙන ප්‍රශ්නටයි උත්තර දෙන්නේ කියලා. නෑ, අහන ප්‍රශ්නට නෙමෙයි, හිතන ප්‍රශ්නටයි උත්තර දෙන්නේ. අපි කියව පොතක් කියවනකොට ඒ පොතේ තියෙන වචන තමන්ගේ හිතේ උපාදාන රූපම වෙනවා. ඒක නිසා පොත කියවන්නේ අපුරු ටිකක් වුණාට අපිට හට ගන්නවා ඒකෙන් චේතනා. ඒ නිසා රාග දේශ මොහ හට ගන්නවා. දෙයක් අපේ හිතේ හට ගන්නවා. අපි දැක්කේ අකුරු ටිකක්. නමුත් ඒකෙන් අපි හදාගෙන තියෙන්නේ සම්මුති ප්‍රඥප්තිය. චේතනා සිතුවිලි. ඒක තුළ අපි රාග දේශ මොහ හදාගෙන තණ්හා ඇලෙන ගැටෙන විඳවන පිනවන ලෝකෙක අපි උපාදාන ලෝකෙක අතරමඟ. හැබැයි මේක මායාවක්. විඥානයේ සියලුම දැනගැනීම මායාවක්මයි. මේ සියල්ල දැනගන්නේ විඥාණයමයි. අපි හිතන හැම දෙයක්ම දැනගන්නවා නම් යමක් ඒ දැනගන්නේ විඥාණයමයි. එහෙනම් ඒ මායාවක්මයි. ඔබ ප්‍රතිපදාව තුළ එදිනෙදා ඔබගේ සිත දකින්නම ඕනි. හැම මොහොතෙම සිතට අවධානය යොමු කරන්නම ඕනි. ඒක ලේසි නෑ. ආර්ය ප්‍රතිපදාව තුළ තමන් ධර්මය අවබෝධ වෙලා ඇත්තටම ධර්මය ගැන හොඳ මන නුවණක් සිහියක් ඒ වගේම දැනුම පුත්තෝයි සත්‍ය ඥානය කියන්නේ දැනුම ධර්ම කාරණා ගැන හොඳ මන දැනුමක් තියෙනවා නම් ලේසි ඇත්තට මේකේ තියෙන්නේ රැස් කරන මගක් නෙමෙයි අස් කරන මගක් රැස් කරන මග තියෙන්නේ එකතු කරනවා අනුසෝතය තුළ නිස්සරණ මග තියෙන්නේ සියල්ලකම මිදෙන මගයි පටිසෝතය තුළයි තියෙන්නේ. ඉතින් මේ නිවන් මඟ අනුසෝතය තුළ හම්බ වෙන එකක් නෙමෙයි. පටිසෝතයේ තියෙන. ඉතින් අපි අපිට පුරුදු රැස් කරලා මොකද හේතුව මේ ආත්මීය ස්වභාවය තුළ තියෙන එකතු කිරීමේ ස්වභාවයක්. ඒකේ නැහැ අත්හරින ස්වභාවය. අත්හරින නම් එතන දෙයක් නැති වෙන්න ඕන. ඒක සිතට පෙන්වන එකයි සත්‍ය ඥානය පෙන්වනවා කියන්නේ. ඒක එනේන අරමුණ දකින්න එකයි විදර්ශනාව කියන්නේ. හැබැයි අරමුණු හඳුනා ගැනීමයි විපස්සනාව කියන්නේ. දකින්න මිදෙන්න ඕනේ. හැබැයි මේ කතා කරන්නේ සිත ගැන. සිතෙන් මිදෙන මගයි නිවන් මඟ කියන්නේ. එහෙමනම් අපි සිත හොඳින් මනාකොට දැකිය යුතු වෙනවා. අපේම සිත දිහා අපි නුවණත් සිහියත් යොමු කරගන්න ඕනේ. ඒක හිතන තරම් ලේසි කටයුත්තක් නෙමෙයි. අපේ දිනෙදා විසිරෙන මනසක මේ කටයුත්ත කරන්න සිද්ධ වෙලාද අපි ඉන්නේ තරගකාරී කාර්ය බහුලත්වයකට කොටු වුණු ඒ ක්‍රියාකාරීත්වයක් තුළ එකිනෙක අපි හැමෝම කටයුතු කරන්නේ එකිනෙක කෙනා ඒ තුළ අපිට අවිවේකී මනසට විවේකයක් නැහැ මනස හරි කාර්ය බහුලයි මනස අවිවේකී. නමුත් මේක හරි විවේකයෙන් දකින්න ඕනි තනක්. මනසට විවේකයක් ඕනි. සත්‍ය දකින්නත්. මනසට පොඩි විවේකයක් අවශ්‍යයි. මෙතනදී නිකන් ඉඳීමක්වත් කම්මැලි වීමක්වත් මේ විවේකය කියන එක ටිකක් වෙනස්. ධර්මයේ තුල කතා කරන විවේකයක් ගැන විවාක විවේක නිස්සිත විරාග නිස්සිත පොස්සග්ග පරිණාමෝ ඒ විවේක නිස්සිත කියන්නේ යමෙක් ආස්වාද ආදීනව නිස්සරණ දකීද මානෙනි මම ආස්වාදයක් නැහැ කියන්නේ නෑ මානෙනි. නමුත් ආස්වාදයට වැඩි ආදීන විශාල. ඒ නිසා මානෙනි මම නිස්සරණයක් පනවනවා. නැත්තම් මේ ලෝක සත්‍ය දුකට වැටෙනවා. බුදුන් වහන්සේ මේ දේශනා කරන්නේ කොහොමද? සියල්ලගේම ආදීනව දකින්නේ. ආදීනව දකින්න කියන්නේ සත්‍ය දකින්න කියන එකයි. දෙයක් හටගත්තොත් ඒකේ ආදීනව දකින්න කියන එක බාහිර නෙමෙයි. සිතුවිල්ලකයි දෙයක් හටගන්නේ. කෙනා කෙනා ඒ ඒ මොහොතේ ෂණේම ලෝකයක් හැදෙනවා. සද්ද ලෝක, රූප ලෝක ඒ මොහොතේම හැදෙන. අපි දකින්න එකයි ලීසි නැත්තේ. නමුත් මෙතනට අපිට එකපාරට යන්න බෑ. අපිට මේකට පිළිවෙලක් බුදුන් වහන්සේ දේශනා කරනවා. අනුපුබ්බ සික්ඛානුපුබ්බ කිරියානුපුබ්බ ප්‍රතිපදා. අනුපුබ්බ සික්ඛ අනුපිළිවෙලෙන් රකින්න සීලය කියන්නේ අනුපිළිවෙලෙන් රකින්න සීලය කියන්නේ අනුපුබ්බ සික්ඛ අනුපුබ්බ කීරිය. ඒ කියන්නේ මේකේ තියෙනවා ආයතනවල සංවරයක්. ඇස දකින්න ඕනේ. එනේන අරමුණ දකින්න ඕනේ. ඒක දකින්න තුළ තමන් කරන ක්‍රියාවක් තියෙනවා. ඒ කියන්නේ දකින්න එකයි ක්‍රියාව. ඒක තුලයි අනුපුබ්බ සික්ක අනුපුබ්බ කීරියා ඒක සික්ක කියන්නේ ඒක දකින්න එක. ක්‍රියාව කියන්නේ ඒ වෙනුවෙන් තමන්ගේ තියෙන උත්සාහය වීර්ය. තමන් කරනවා ඒක දකින්න එක. දකින්න එක වෙනයි දැකීම කරන එක වෙනයි. ඒක ඒක වීර්යයක් ව්‍යායාමයක් උත්සාහයක් එකට ඕනේ. ඒක තමන්ගේ ප්‍රතිපදාව වෙන්න ඕනේ. එදිනෙදා කටයුතු කරන්නේ සිහියෙන් නුවණින් වෙන්න ඕනේ. යෝනිසෝමනසිකාරය වෙන්න ඕනේ. ආර්යවරු රකින්න සීලයයි ආර්යකාන්ත සීලය. ඒ සීලය අපි කතා කරන්නේ අනුපුබ්බ සික්ඛා කියලා. අතර මේ ශාසනය තුළ ධර්මය තුළ අපිට දකින්න ලැබෙන්නේ පෘථග්ජන භූමියේ කතා කරන දෙයට අපිට තේරුමක් වෙන්නේ නැහැ. ඒක සියලුම ආගම්වල කතා කරන තැනක් තමයි. බාහිර ඇත්ත කරගෙන කතා කරන තැන. ලෝකයේ ඇත්ත කරගෙන. නමුත් ධර්මයේ තුල අපි කතා කරන්නේ භව නිරෝධයක් ගැන එහෙනම් ලෝකේ ඇත්ත නොවන තැන විනීය ලෝකේ කියන තැන. එහෙනම් ඔබට එන හැම අරමුණම දකින්න හැබැයි මේකට විවේකයක් ඕනේ. ඒ විවේකේ තමයි Tamange හිත ඇතුළේ දකින්න තියෙන ඒ නිහඬ බව. ඒ නිහඬ බවට අපි කියනවා විවේකයක් කියලා. නමුත් එදිනෙදා කටයුතු කරන ගමම්ම තියෙන විවේකය මොකද්ද? සිත ඇතුළේ කරන කටයුත්ත දකින්න ස්වභාවය තුළ විවේකයක් තියෙනවා සිතට. සිත සතිය පිහිටලා තියෙනවා කියන්නේ අන්නේ විවේකයේ තුල තියෙනවා කියන එකයි. සිතට සිහියක් තියෙනවා. සිත දකිනවා මේ කරන දේ ඒ මොහොතට අවදි වෙනවා කියන එකට සිතට නුවණයි සිහියයි එනවා. ඒ තුල ඥානාව තියෙනවා. ඒ දැකීමම ඥානයක් බවට පත් වෙනවා. සිතීම විඥානය වුණාට ඒ මේ සිද්ධ වෙන දේ දැකීම ඥානයක් වෙනවා. ඊටාම ගැඹුරු ඒ ඒ දැන ගැනීම මොකද්ද මේ ඥානෙ මොකද්ද මේ විඥානෙ කියන එක මේ නිසා තමයි අපි උදාහරණ පෙන්වන්නේ ඔබට ප්‍රායෝගික ප්‍රතිපදාව අපේ සිතෙන් මිදෙන මගේදී සිත දකින දකින්න ඕනි නිසා අපිට ඒක උදාහරණ සහිතව පෙන්වන්න ඕන වුණා. ඒ නිසා අපි කිව්වා අවිදිනකොට පොළව කියලා කියන්නේ විඥානය දැනගන්නේ. කකුල කියන්නේ විඥානය දැනගන්නේ. එතකොට තද ගතිය දැනෙන්නේ විඥාණයටයි. එතකොට පොළව කියන්නේ විඥාණය, කකුල කියන්නේ විඥාණය, තද ගතිය දැනෙන විඥාණය සේරම හිතනවා. පොළොව කියලා හිතනවා මම මේ යන්නේ තනකොළ පිස්සක මම මේ යන්නේ ටයිල් පොළොවක මං ඇවිදින්නේ බොරළු පොළොවක මං ඇවිදින්නේ සිමෙන්ති පොළොවක මේ කවුද කියන්නේ හිතයි <coughs> ඔබ ඇවිදිනවා කියන්නේ ඔබ කකුලක් කියලා කියන්නේත් හිතයි එතකොට ඇවිදිනවා කියන්නේ සිතුවිල්ලක්. ඇත්තටම වෙන්නේ තද ගතියක් දැනෙන්නේ. ඒක දැනෙන්නේ හිතටයි. මේ කතාව තුළ ඇවිදීමක් හම්බ වෙන්නේ නැහැ. <coughs> ගඟ කියලා කියන්නේ සිතුවිල්ලක්. ඇල්ලුවොත් ලැබෙන්නේ වතුර ටිකක්. ඇවිදීම කියන්නේ සිතුවිල්ලක්. <coughs> කකුල තිබ්බම දැනෙන තද ගතියක්. කොහෙද ඇවිදීමක් තියෙන්නේ? <coughs> මේක හරි පුදුම කතාවක්. ඇයි එහෙම දෙයක් වෙනවනේ? ඔය ඉස්සරහට යෑමක් තියෙනවනේ. යෑමක් තියනවද? යනවද? නැත්තම් මෙතන ක්‍රියාවලියක්ද? මෙතන ක්‍රියාවක් තියෙනවා. ක්‍රියාසිතක් තියෙනවා. ක්‍රියාවට හිමිකාරයක් නැහැ. යන කෙනෙක් නැහැ. ඇයි කෙනා ඉන්නේ සිතුවිල්ලේ? මෙතන බාහිරේ දෙයක් හම්බ වෙන්නේ නැතිකට කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. තමන් කියන්නේ බාහිරම තමයි. ගහ කියන්නේත් බාහිරම තමයි. එහෙමනම් මෙතන කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. බාහිරින් දෙයක් හම්බ වෙන්නේ නැහැ. බාහිරින් මිදුණු තැන එයාගේ සිත කෙනාගේ සිත මොහොතට අවදි වෙනවා. අන්න එතනයි සිහිය තියෙන්නේ. අන්න එතනයි විවේකයේ තියෙන්නේ. ඒ දකින විවේකයේ තමයි නුවණ වැඩෙන තැන. ඒකයි මේක විවේක නිස්සිත වෝසග්ග පරිණාම නිවනක් වෙන්නේ. මෙතන විවේකද ප්‍රීති සුඛ සුඛම සත්‍ය සංඥාව කියලා බුදුන් වහන්සේ පෙන්වන්නේ ඒකයි මේ සංඥා වේදේති නිරෝධ සමාපත්තිය කරා අපි යන ගමනේදී සංඥාව සුඛම වෙන ගමනක් මේ යන්නේ සංඥාව සුඛම වුණු තැනයි සංඥාවයි විඥාණයට හේතු වෙන්නේ එහෙමනම් විඥානයේ නිරෝධය සඳහා සංඥාවේ නිරෝධයක් සිද්ධ වෙනවා එහෙනම් ප්‍රඥා භාවිතබ්බ විඥාන පරිඥයයන් කියන්නේ මේ විඥානය කියන සිතේ ඇත්ත දැකීමමයි ප්‍රඥාව කියන්නේ. ඒ තුළයි නිවන් මඟ තියෙන්නේ. මේ මනාකොට නෝනෙන් දකින්න ඕන තැන. බොහොම ඉවසීමෙන් සංයමයෙන් බොහොම නිහඬව දකින්න ඕන තැන. ධර්මයේ සත්‍ය පැතිකඩ දකින්න ඕනේ. සත්‍ය හඳුන ගන්න ඕනේ. මේ මොහොතේ ඔබේ සිත දිහා බලන්න. සිත කොම කොතනද? කොයි මොහොතේද? ඒත් සිත දකින්න වාඩි වෙලා හිටියත් ඉරියව්වට සිත දකින්න. අවිදින කොටත් මේ අවිදින මේ සිතට දැනෙන දේම දකින්න. සිතට හිතෙනවා නම් ඇවිදිනවා කියලා ඒක දිහා නුවණින් දකින්න. සිතට හිතෙනවා නම් වාඩි වෙනවනි කියලා ඒකත් නුවණින් දකින්න. සිත කියනවා නම් බඩ කිනේ කියලා ඒකත් නුවණින් දකින්න. සිත දැන් කියනවා නම් බත් බෙදා ගන්න ඕනි හැම සිතක්ම නුවණින් දකින්න. සිත කියනවා නම් දැන් ඇති කියලා ඒකත් නුවණින් දකින්න. අතවද ගන්න ඕනි කියලා නම් ඒකත් නුවණින් දකින්න. අත හොදනවා මේ සබන් හරි නෑ හොඳ සබන් මේ ඔක්කොම සිතම දකින්න වතුර කියන එක වතුර ඒ හැමදේම සිත සිතම දකින්න හැම ක්‍රියාවලියකටම සිත පිහිටවන්න සතිය පිහිටවන්න එතකොට ඔබ සිහියේ නුවණින් කටයුතු කරන්න සිහියේ නුවණින් කටයුතු කරනවා කියන්නේ අර මුට්ට සති කියන එක නෙමෙයි ඒ කියන්නේ මේ යතුරු තිබ්බ තැන අමතක වෙනවා තිබ්බ තැන මතක නැහැ ඇත්තටම සිහිය පිහිටවන නම් ඒ තැන එතන විතරයි සිත තියෙන්නේ අතීත අනාගත කියන ඒවා තේරුමක් නැහැ. ඒක වර්තමාන මොහොතේ සිතක් පමණක් වෙනවා. ඒක හඳුන ගැනීම තුන් කාලේ හඳුන ගැනීම සිත දකින කෙනාටයි සිද්ධ වෙන්නේ. හැබැයි සිත දකින කෙනාට සේරම බලා සිටීමක් වගේ මුල් අවස්ථාව වෙන්නේ සිතට එන යන හැම අරමුණම දැකීම. හැබැයි දෙවෙනි අවස්ථාවේ තමයි මේ සිතේ සත්‍ය දකින්න. එතකොට තමයි හැම මොහොතක්ම වර්තමාන මොහොතක් කියන එක දකින්නේ. හැබැයි තුන්වෙනි අවස්ථාවේදී තමයි වර්තමාන මොහොත සත්‍යයක් නොවන බව දකින්නේ. අපි මේ පැහැදිලි කිරීම ප්‍රතිපදාව කියන මාතෘකාව යටතේ අධිර කීපයකට පැහැදිලි කරා. ප්‍රතිපදාව සරලව කියන තැන එදිනෙදා අත්දැකීම් අනුව පැහැදිලි කරා. ඒ වගේම ප්‍රතිපදාව නිවනටමයි කියන තැන අපි නිවන අරමුණු කරගත්ත ආර්ය ප්‍රතිපදාව පැහැදිලි කරා. ඒ වගේම ධර්මයේ ප්‍රායෝගික පැතිකඩ කියන තැනින් තමයි අපි පෘ탁ජන භූමියෙන් ලෝකෝත්තර භූමියට ඒ ප්‍රවේශය පෙන්වුවේ. මේකේ මනාකොට අපි එන ගමන් මගක් තියෙනවා. දැන් අපි කතා කරන්නේ ආර්ය ප්‍රතිපදාව ගැන. ආර්යවරු රකින්න සීලය. ඒ කියන්නේ හැම මොහොතකදම යෝනිසෝ පටිසංකා කියන එක. නුවණින් දකින එක. පටිසේවන චීවරම් පටිසේවාමි පටිසංකා යෝනිසෝ චීවරම් පටිසේවාමි. ඒ කියන්නේ මේ මොහොතේ මේ සීවර පෙරදන කොටත් ඒක නුවණින් දැකලා සත්‍ය දැකලා බාහිර නෙමේ හිත කියන එක දැකලා ඒකෙන් මිදෙන සීලය. පටිසංකා යෝනිසෝ චීවරම් පටිසේවාමි පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතම් පටිසේවාමි පටිසංකා යෝනිසෝ ගිලාන පච්චයන් පටිසේවාමි පටිසංකා යෝනිසෝ බේසජ්ජ පරික්කාරම් පටිසේවාමි පටිසංකා යෝනිසෝ මේ වචනේ තේරුම තමයි ඇත්තටම නිවන් මාර්ගට තියෙන්නේ. අනුසෝතය කියන්නේ ඔහු බාහිර තියෙන දේවල් පළඳනවා. බාහිර සිවුරු තියෙනවා. ඒක සිවුරක් මම පෙරවනවා නම් ඔහු ඉන්නේ පෘථග්ජන භූමියේ. එහෙමනම් ඒ පෘථග්ජන භික්ෂුවක් වෙනවා. හැබැයි ලෝකෝත්තර භූමියේ එහෙම බාහිර තියෙන සිවුරක් කවුරුත් පළඳින්නේ නැහැ. පටිසංකා යෝනිසෝ චීවරම් පටිසේවා. එහෙනම් ඒ පළඳින සිත තියෙන සිවුර උපාදාය එහෙනම් බාහිරට නොයන සිතක් දකිමින් මිදෙමින් තමයි හැම ඉරියව්වකම කටයුතු වෙන්නේ. ඒක භික්ෂුවගේ ප්‍රතිපදා බුදුන් වහන්සේ පෙන්වන ආර්යකාන්ත සීලය ආර්යවරු රකින්න සීලය. හැබැයි ඒකම තමයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා තෙන සිවණ පිරිසම ආර්ය භූමියට එනවා නම් අයි සෝවන් මාර්ගඥානයේ හැරේ ලබනවා නම් ඒ කෙනා ඉන්න ඕනි මෙන්න මේ සිත දකිමින් මිදෙන මගක. එතනයි වැදගත්කම. ඒ නුවණින් දකින්න ඕනේ. අපි භික්ෂුවකට තමයි අපි පනිසංකා යෝනිසෝ පිණ්ඩපාතම් පටිසේවම් කියලා මෙහෙම කතා කරන්නේ. නමුත් ඔබත් ආහාර වළඳනවා. හැබැයි ඔබත් එනම් පිඟාන ගන්නකොට හොදනකොට ඔබේ සිත දකින්න ඉස්සෙල්ලා. ඔබ සිත සිහියෙන් නුවණින් කරන්නේ. ප්‍රතිපදාව එතකොට ඔබ තුළ තියෙනවා. එහෙනම් ඔබ රැකියාව කරත් යම් වෘතයක් කරත්, ගෙදර කටයුත්තක් කරත් කුමන මොහතක මේ සිත පරිහරණය වෙනවා ඒ සිතේ මිදීම දැකීමෙන් පරිහරණය වෙනවා කියන්නේ ඔබට දුකක් කිසිදාක එන්නේ නැහැ. ඔබ සියලු දුකෙන් මිදෙනවා. ලෝතර සොයටපත් වෙනවා. මේ මරණය කියන්නේ සිතුවිල්ලක්මයි. එහෙම දෙයක් ලෝකේ නැහැ. සම්මුතිය තුළ පනවගත්ත දෙයක්. උපත මරණය උපත සමුද්‍රයේ පනාගත්ත දෙයක්. බුදුන් වහන්සේ ජාති ධම්ම සූත්‍රයේ උපත පෙන්නන්නේ මේ මව් කුසෙන් උපදින දරුවෙක් ගැන නෙමෙයි. ආයතනවල උපතක්. ආයතන තිබුණ නැත්නම් අපිට කොහොමද ලෝකයක් පේන්නේ? අපිට කොහොමද ශබ්දයක් ඇහෙන්නේ? එහෙනම් අපිට අන්ධෙක් නම් අපිට ලෝකේ පේන්නේ නැහැ. බීරෙක් නම් අපිට කන් ඇහෙන්නේ අම්මට පුළුවන්ද බීරිකම නැති කරන්න? ආමට පුළුවන්ද අන්ධකම නැතික මේ ලබා දෙන්න? අන්ධයාට අන්ධකම පෙනීම ලබා දෙන්න අම්මට බෑ. බීරට කන් ඇහෙන එක ලබා දෙන්න අම්මට බෑ. මෙන්න මේ වගේ ආයතනවල ස්කන්ධය නිසායි හටගන්නේ. ඒක සාසවීය පෙර කර්මයේ හේතු වෙන්නේ. එතනයි වැදගත්ම තැන වෙන්නේ. ස්කන්ධය කියන්නේ වේදනා සංඥා. විඳීම හැතිරීම දැන ගැනීම ඒවා කොහෙද තියෙන්නේ? ඒ විඳින් හැඳින්ින් දැන ගැනීම තමයි සාසවියට හේතු වෙන්නේ. ආශ්‍රවලට හිත ඇති ධර්ම. එතනයි තියෙන්නේ. දකින්න නුවණින් ඇසැත්තෝම දකිත්. නුවණින්ම දැකිය යුතුයි. ඉතින් මෙන්න මේ නිසාම තමයි මව මව කුසෙන් එළියට එන පුංචි ලේකැටියට මේ ලෝකේ කිසිම දෙයක් ගැන දන්නේ නැහැ. ප්‍රභාස්වර සිතකින් ලෝකෙට එන්නේ. හැබැයි අර සාස්ත්‍රීය ස්වභාවය නිසා ආශ්‍රව ඇලෙනවා. ව්‍යාසෝට හිත ඇති ස්වභාවය නිසා. ඒ නිසා තමයි ඒ කෙනාට ආශ්‍රව හටගන්නේ කෙලෙස් හටගන්නේ. හැබැයි බාහිර දෙයක් අර ඇලෙන නිසා අර අතගාලා බලන ඉඹලා බලන දැනෙන දේ ඇත්ත වෙනවා. බාහිරෙන් හම්බ වෙනවා. ඒක නිසා ඒකට එක්ක ඇලෙනවා, එකට එක ආසිතනවා, එක්ක ඒකට ගැටෙනවා, එපා වෙනවා. එහෙම වුණොත් දුකකට ගන්නවා, කොහොමත් වේදනාවකට ගන්නවා. එහෙම වුණොත් උපාදාන වෙනවා, තණ්හාව ඇති වෙනවා. එහෙම වුණොත් රාග දේශ මොහ කෙලස් ගින්නක පැටලෙනවා. එහෙම වුණොත් සසර කර්ම ඵලයක් වෙනවා. හැබැයි ඒක තනින්ම ඒක විසඳන්න පුළුවන්. ධර්මයේ ප්‍රතිපදාව තියෙන එතනටයි. ආර්යවරු රකින්න සීලය තියෙන එතනටයි. කොතනද ඒ තැන? ඒ දකින දැකීම තුළ දෙයක් නැති බවයි. ඒකයි දාර්චීලට කියවේ දික්ඨේ දික්ඨමත් තන් දාර්චීවේ. දුටුවානන් දුටුවා පමණි දාර්චීවේ. දුටු දෙයක් නෑ, දුටු කෙනෙක් නෑ. දුටු දෙයක් තිබ්බොත් දුටු කෙනෙක් මේ පැත්තේ ඉන්නවා. හැබැයි දුටු දෙයක් නැත්තම් මේ පැත්තේ කෙනෙකුත් නෑ. එහෙනම් දුටු බවක් පමණයි. දිත්තේ දිත්ත මත්තා. දුටු දෙයක් නෑ කියන්නේ ඒ දකින්නේ පොතක්, ගහක්, ඉරක්, සඳක් එහෙම කතාවක් නෙමෙයි. ඒක නිකන් හිස් බලමක්. ඒ ආර්යවරු දකින්න සීලය. අන්නේ ලෝකේ සත්‍ය දකින්න තැන. සිත දක්කොත් තමයි සිතේ ඇත්ත දක්කොත් මේ හිතමයි කියලා දක්කොත් ඒක බාහිරට යන්නේ නැහනේ. එහෙනම් චේතනාම්බික වෙන එහෙනම් මේ චිත්තේන නියති ලෝකේනේ. මනෝපුබ්බංගමයි. එහෙනම් යා ලෝකෙ මිදෙනවා බාහිර. හැබැයි සිතත් සත්‍යයක් නෙමෙයි. මොහොතේ මට ගෙන යුද්ධ වෙන එක. එහෙනම් සිතේ මිදුණු තන ශුන්‍ය ස්වභාවය දකින්නේ. එයයි ලෝකේ පරම සත්‍යය. මෝගරාජ හැම කල්ලි ලෝකයේ ශුන්‍ය ලෙස බලව. ශුන්‍යතෝ ලෝකෝ මෝගරාජ. අත්තානු දුට්ටිං වූහච්ච. ආත්මේ අනුවගේ දෘෂ්ටිය අතාරින්න. අත්තානු දිට්ටිං වූහච්ච. ඒවන්තසුම එතන තමයි තියෙන්නේ මායාගේ බැඳීම. ඒවන්තසුම තරසියා මේවා ඊටාම වැදගත් මේ බුදුන් වහන්සේ දේශනා කරන මේ සූත්‍ර මනාකොට පැහැදිලි කරපුවා. අතරම කිසි කෙනෙකුට අත්හරින්න පුළුවන් දේවල් නෙමෙයි. ධර්මයේ සත්‍ය යමෙක් දකිනවා නම් ඒ කෙනා මනාකොට මේ දකින්න ඕනි තැන්. ශුන්‍යතෝ ලෝකං අවේකස්ස. මොගරාජ සදා සතෝ. අත්තානු දිට්ඨින් ඌහච්ච එවම් මච්චෝ තරුසියා එවන් ලෝකං අවේකන්තං මච්චු රාජා නපස්සති. මොක රාජා හැමකාලි සතිමත්ව ලෝකේ ශුන්‍ය ලෙස බලව. හිස් ලෙස බලව. ආත්මය අනුවගේ දෘෂ්ටිය මුලින් උපුටා දමන. ඒ මුලින් උපුටා දැමීම තුලින්ය මායාගෙන් එතරවන්නේ. මේ ආකාරයට ලෝකයේ දෙස බලන තැනත්තාට මායානදකී. අත්තාන දිට්ඨිය උවච්ච කියන්නේ මෙතන ආත්මතාන ආත්මයේ අනුවගේ දෘෂ්ටිය උපුටා දවන්න කියන එක. හැම දෙයක්ම ශුන්‍ය ලෙස බලනවා කියන්නේ සත්‍ය දකින්න තැනයි හැම දෙයක්ම ශුන්‍ය වෙන්නේ. බාහිර නෙමේ හිත හිතත් නෙමේ ඒකත් සත්‍යක් නෙමේ තියෙන තැන ශුන්‍ය තියෙන්නේ. එතනයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. මධ්‍යම ප්‍රතිපදාව අන්ත දෙකෙන් මිදුණු තැනයි තියෙන්නේ. ඒක ආර්ය භූමියේදී හමු වෙන්නේ. ආර්ය භූමිය තුළ සිතුවිලි වලින් මිදුණු තැනයි තියෙන්නේ. සිතුවිලි සත්‍ය කරගෙන යන ගමනක අපිට උරුම වන්නේ ඇත්තම දුකක් පමණයි. ඒක සසරමයි. නමුත් සසරෙන් මිදෙන මඟ කියන්නේ දුකෙන් මිදෙන මඟ කියන්නේ මේ ලෝකෙන් මිදෙන මඟයි. විනේය ලෝකේ ලෝකෙන් මිදෙන මඟයි. සතර සතිපට්ඨානේ වඩන මඟ. කාය කායන පස්සේ විහෙරති. වේදනාය වේදනන පස්සේ විහෙරති. චිත්තේ චිත්තානුපස්සේ විහෙරති. ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති. විහරණය කියන්නේ සත්‍ය නෙමෙයි කියන එකයි. මිදෙනවා කියන එකයි. එහෙම වුණොත් තමයි විනය ලෝකේ අවිද්‍යා දෝමනස්සාන ලෝකෙන් මිදෙන තැනයි දුක්ඛ දෝමනස්සෙන් මිදෙන තැන. ශෝක පරිද්දවාන සමතික්කමයි ඥායස්සාධිකමයි දුක්ඛ දෝමනස්සත්තකමයි මේ මෙන්න මේ කෙනාට තමයි පංචවිධ ආනිසංස හිමි වෙන්නේ. ලෝකෝත්තර භූමියේ සත්තානං විසුද්ධියයි සත්‍යයගේ විසුද්ධිය. ඒ කියන්නේ සත්‍ය, පරම සත්‍ය, සීල් දෙයින් සත්‍ය අවබෝධ කරගත්ත කෙනා ලෝකේ ලෝතර සෝයට පත් වෙන කෙනා. සත්තානං විසුද්ධියයි දුක්ඛ දෝමනස්සානං අත්තගමයි දුක් දෝමනස් නැති වෙන්නේ තනයි. ශෝක පරිද්දවාන සමතික්කමයි ශෝක පරිදේව සමතික්කමන වෙනවා. ශෝක පරිදේව හටගන්න මරණයක්වත් හම්බ වෙන්නේ නැහැ. මරණය කියන්නේ මායාව සිතුවිල්ල. ඒක සත්‍යයක් නෙමෙයි. මේ කතාව තුළ මරණයක් නැහැ. හැම ෂණයෙම සත්‍ය දකින්න තැන මේ ශරීරයේ පොළොවට පස් වෙන එක මරණයක් නෑ මේ ගහත් පොළොවට පස් වෙන එක මරණයක් වෙන්න ඕනි. අයි මේ ගහ වගේනේ ශරීරේ කයට පුළුවන් හිතන්න. කය අවන් එකට දානවා නේද මේ මැරෙන මිනිස්සු. ඒ අවන් එකට දාන්නේ ලී කෑල්ලක් වගේනේ. දරදඩු වෙලා. සතෙක් මැරුණාම ගලක් වගේ. ඒකේ මැරෙනවා කියන්නේ මොකද්ද? ඒකේ හුස්ම නැති වුණාම ඒකේ තියෙන ප්‍රාණීය ගතිය නැති වෙනවා. හුස්ම නිසා තමයි හුලන් නිසා තමයි පිම්බිලා තියෙන්නේ. හුලන් නැති වුණාම ආස්වාස ප්‍රස්වාස නැති වුණාම ඕකේ අර වචී කම්මන්්‍යතා, කාය කම්මන්්‍යතා, ලෞතා මුදිතා මුකුත්ම නැහැ. ඒකයි බුදුන් වහන්සේ මනාකොට මේ කාරණා පැහැදිලි කරලා තියෙන්නේ. ආත්මයේ අනුගේ දෘෂ්ටිය උපුටා දමන මොග රාජට කිව්වේ ඒ කාරණයයි. අත්තානු දිට්ඨින් ඌහච්ච. එවම් මච්චුතරසිය. අන්නේ කෙනාට මරණයක් හම්බ වෙන්නේ නැහැ. ආත්මය කියලා එහෙම දෙයක්වත් නැහැ. නමුත් මේක දකින්න කාටද පුළුවන්? මේක මායාවක් කාටද දකින්න පුළුවන්. මේක බොරු ලෝකයක් කියලා කාටද තේරෙන්නේ? මේ සිත ඇතුලේ තියෙන ලෝකයක් මිසක් එළියේ තියෙන එකක් නෙමෙයි කියලා කවුද නෝනින් දකින්නේ? අන්නේ ආර්යවරු. ඔවුන් සදා අමරණීයයි. ඔවුන්ට මරණයක් නැහැ. ඒ කතාව හරිම උත්තරීතරයි. හැම මොහොතෙම සත්‍ය දකිනවා නම් ඔබට මහා සුන්දර කතාවක් වෙයි. මුළු ලෝකෙම පුදුම සාන්ත සුවයක් ඔබට දැනේ. ඇයි මරබියක් නැති කෙනෙක්? මරණය සමතික්‍රමණය කරනවා කියන එක මහා ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්. ඒක සත්තුන්ට කරන්න බෑ. හැබැයි මනුස්සයත් එක්ක හැමෝමටම කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. ඒකට මනාකොට සකස් කරගත්ත නුවණක් ඕනේ. දකින්න නුවණ තියෙන්න ඕනේ. ඇස් ඇත්තෝම දකිත්. ඒකයි ධම්මචක්කුසේ පහළ වෙනවනේ කියන්නේ. ඒකයි ආලෝකෝ උදපාදි ප්‍රඥා උදපාදි ඥානං උදපාදි ඒකයි මේ කතා කරන්නේ අර විද්‍යාව උදපාදි කියන්නේ අපි ඉන්නේ අවිද්‍යාව කියන ඝන අන්ධකාරය මුකුත් දන්නේ නැති මෝඩයෝ වගේ මෝග පුරුෂයෝ කියලා බුදුන් වහන්සේ කතා කරන්නේ පු탁ජනය උම්මන්තකයෝ කියලා පු탁ජනය මත් වෙලා ඉන්නේ කුඩු ගාලා වගේ උම්මන්තකයෝ කියන්නේ මත්තුණු අය කාම සැපයකින් මත් වෙලා ඉන්නේ. ඒ කාම සැපේ මත්තුණු මත්වීමටම තමයි අපි හැම එකෙම සැපක් හොයනවා. හැම එකම අපිට ලස්සනයි වගේ දැනෙනවා. එහෙම නැත්නම් අපිට දැනෙන්නේ කැතයි කියලා. අපි අන්ත දෙක පැටලිලා ඉන්නවා. ඒක නිසා අපි පිනවන්න යනවා. හැබැයි එහෙම දෙයක් ලෝකේ නෑ. එක සිතුවිලි වල තියෙන්නේ. හිතට තිබා වුණාට පුළුවන් ද වතුර බොන්න? හිතට කවදාවත් වතුර බොන්න බෑ. වතුර ඔබ අරගෙන කටට දැම්මට බඩට ගියාට හිතට යන්නේ නැහැ. මෙන්න මේ වගේ බාහිර මායාව මායාවකින් අපි මේ චිත්තේන නියත ලෝකේ චේතනාව තමයි අපි ඉන්නේ. නමුත් අපි හිතන අපි බාහිර ඉන්නවා කියලා. කවදාවත් යන්න බැරි හිතකට බාහිරට. ඒක තේරුම් ගන්න චිත්තානුපස්සනාව තේරුම් ගන්න ඕනේ. එයාට ඒක තේරෙනවා. එයාට ඒක දකින්න ලැබෙනවා. ඒ පරම සත්‍ය එතන තියෙනවා. සත්තාන විසුද්ධියය දුක්ඛ දෝමනස්සානං අත්තගමයි. ශෝක පරිද්දවාන සමතික්කමයි. ඥායස අධිකම ඥානෙ ලැබෙන කෙනාට මේක ලැබෙන්නේ අධිකම. ඥායස අධිකම නිබ්බාන සත්‍ය කියලා. අන්න ඒක කෙනා නිවන් දකින්නේ. හැබැයි මේ ඥායස අධිකමයි කියන්නේ මහලොකු වචනයක් නෙමෙයි. ඔබටම ඔබගේ ඥාතියෙක් මැරුණාම දැනෙනවා නේද යම්කිසි දෙයක් දුකක් කම්පනයක් එතන ඥානයක් තියෙන ඔබට නොතේරෙන හැබැයි සිතුවිලි වලින් වැහිලායි තියෙන්නේ ඒ ඥාන හැමතිස්සම ඔබ තුල අවදි වෙවි නැති වෙනවා ඔබ ඒක දකින නුවණක් නැහැ ඔබ බොළඳ විදියට අඬමින් වැළපෙමින් හොටු පෙරාගෙන ඉන්නවා කිසි තේරුමක් නැහැ ඔබ සත්තුන්ටයි මිනිස්සෙන්ටයි එකම තැනද තියෙන්නේ. සත්තුත් කම්පණය වෙන තැන මිනිස්සුත් කම්පණය වෙනවද? එහෙනම් මොකක්ද ඇති වෙනස? මිනිස්සයා කියන්නේ සතෙක්මද? සත්තුත් කෑම කනවා ළමයි හදනවා වයසට යනවා මැරෙනවා. මිනිස්සයත් කෑම කනවා මොන හරි දෙයක් හොයා ගන්නවා ළමයි හදනවා මැරෙනවා වයසට ගිහින්. ඉතින් දෙකම එකයි නම් දෙකම එකයි වගේ නේද? ඒක තමයි පෘථක් කියන භූමිය. ලෝකෝත්තර භූමිය එක නෙමෙයි. සත්තු වගේ නෙමෙයි. සත්‍ය අවබෝධ කරන්න සත්තුන්ට බැරි වුණාට පෘථග්ජන පුහුදුන් මනසට බැරි වුණාට මේ පරම සත්‍ය අවබෝධ කරන්න පුළුවන් අය මේ අප අතර සිටිනවා. ඔවුන් ආත්මීය දෘෂ්ටිය අභිබවාගෙන ගිහිල්ලා ආත්ම දෘෂ්ටියෙන් මිදුණු අය සදා මරණයයි. ඒ සාන්ත ප්‍රණීත සෝය ඔබටත් දැනේ. එතරයි මේ ලෝකයේ තියෙන පරම සෝය. එතකන් අපි බොළඳ සෝයක තුළ පැටලිලා. මේ සැපයි, මේ දුකයි. මේ අඬනවා, මේ hina මේ රණ්ඩු කරනවා, මේ යාළු වෙනවා. බොළඳ මනුස්සයාට මේ ලෝකේ කිසිම දෙයක් නැහැ. දුක පමණයි උරුම වන්නේ. එහෙමනම් මේ සදාතනික සෝය ඔබටත් හිමි වෙන්න ඕනේ. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදත් සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ සියලු උපදීන අල්ලගත්ත දේවල් ඉතින් අත්හැරනොත් සබ්බූපති පටිනිස්සග්ගෝ ඒ සාන්ත ප්‍රණීත සෝය යටයි තියෙන්නේ ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදත් සබ්බ සංඛාර සමතෝ සියලු සංස්කාර සිතුවිලි සමතේ වෙන සබ්බ සංඛාර සබ්බූපති පටිනිස්සග්ගෝ අන්න යා සියලු අල්ලගත්ත දේවල් අත්හැරනු කියනවා විරාගෝ නිරෝධෝ නිබ්බාන. ඒ විරාගය කියන්නේ මිනිස්සු විතරක එහෙම දෙයක් නෙමෙයි. ඒ බොළඳ ලෝකේ මේ තියෙන සිතේ සත්‍ය දකිනකොට සිත ඇලෙන්නේ නැති නොඇල්ම. ඒක වෙනස්. දැන් ගම් එකක් ඇලෙන්නේ නැතුනම ඔබ කියනවාද විරාගය කියලා? නෑ. ඔබ කියන්නේ මේ දුක් දුම්නස් තියෙන තැන විරාගයක්. නමුත් මේ ධර්මයේ තුල කියන්නේ විරාගය එක නෙමෙයි. අර ගම්මේ කැලෙන්නේ නැති තැන තියෙන එක. ඒ කියන්නේ සිත ඇත්ත දැක්ක තැන සිත බාහිරට ඇලෙන්නේ ගම්මේ කැලෙන්නේ නැති වෙනවා වගේ තමයි ලෝකෝත්තර භූමියේ විරාගෝ කියන්නේ. නිරෝධෝ නිබ්බානෝ කියන්නේ සිතෙන් සිත මිදෙන කතාවක්. නිබ්බිලාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගාවස් මේ එකම කතාවක් කියන්නේ එනල්ම නම් වූ විරාගය මිදීම නම් වූ නිරෝධය නැවත්ම නම් වූ පටිනිස්සග්ගානුපස්සන නැවත සකස් වෙන්නේ සිත නැවත පිහිටන්න තැනක් නැහැ සිතින් සිත මිදුණු තැන ඒ ශාන්ත සෝයටපත් වෙන තැන. තෙරුවන් සරණයි. ඒ ශාන්ත සෝය ඔබටත් හිමි වේවි. හිත දකින්න හිතෙන් මිදෙන මඟ විශ්වාසයෙන් කටයුතු කරන්න. ඒ නිවන් මඟමයි. ඔබ සදා සෝයටපත්